ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී එම යෝගාශ්‍රමේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද නා වූ යනි ආර්ය ධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේ සුදේශ ධම්මානුපස්සී අරති සංජතුනි වරණේතු ඉදනිස්සේසු කම්පං අනුගත්තං කාමච්ඡං ධම්මං අනුගත්තං කාමච්ඡං දෝති කජානාති අතං ධම්මං අනුගත්තං කාමච්ඡං ධම්මං නත්තිනේ අරියත්තං කාමච්ඡන්දේති පදානාති යථාච අනුන්තං නත්ත කාමච්ඡන්දස්ස උත්පාදෝ හෝති සංජ පදානාති යථාච උත්කං නත්ත කාමච්ඡන්දස්ස බාහෝ හෝති සංජ පදානාති යථාකතං යත් කාමත්තං යත් ආයතං අනුස්සාරෝ සුතං පදානාති ප්‍රතිජාතෝගමී මහා සංඝ රත්නය අවතර සම්බාරන්ත කියන කෙනෙක් දිලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අනුගත් වූ සංඝ සම්යුද්ධ දක්බලකාමී හරියක් වෙලාගෝත්තම යන වහන්සේ ජීවමාන්ව ලැබේලා හා සමාන බුදුදන් සිහිදෙනී නිර්මිත බුදුදා තුළ ද්‍රවයක් හරියක් ධාතුන් වහන්සේ ලැබෙන්නා වූ ලෝකේ අතදුක කෛත්‍රාජන් වහන්සේ වෙන්නේ ධර්මමාලේ කෛත්‍රාජන් වහන්සේ අරියට සීමිත කුසල ඡන්දෙන් කුසල දීර්යෙන් කුසල චිත්තයෙන් කුසල දීමර්ගා ප්‍රඥාවෙන් යුතේ මෙතෙක් වේලා දීර්ඝ ධර්ම දේශනා ධර්ම සත්‍යයන බුද්ධ පූජාවෙන් උත්සාහයෙන් බුද්ධාලම්බල ප්‍රීතිය පහළ කරගෙනයි දැන් මේ ධම්ම කඩේට සමන් දෙන්නේ පූජාවෙන් වන්නේ දේවාරාධනය කළත් නොකළත් දෙවියන් වදින වෙලාවයි මේ දේශනේ පැවැත්වෙන්නේ ගතදහස්වක් කල දෙවියන්ට ආරාධනා කරමු. මේ අති ශ්‍රේෂ්ඨ වූ ප්‍රත් වර්ණමාලින් කයිත රාජන් වහන්සේ වෙතට උදේ මෙත යමා දිවකම් යමා මේ ගහම් ප්‍රබයක් කරන් දෙමින් මේ පුණ්‍ය ලාභය අනුමෝදන් වෙත්වා කියලා ආරාධනා කරමු. සුලෝකාග්‍රව සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ලද මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ ලොව පහළ වී වදාළ අනන්ත කරුණාන කරුණාන් වහන්සේලා මේ තේමතෙන් දේශනා කරන ලද සීසුද්ධ වූ ධර්ම මාර්ගයයි. විද්‍යාවකයන් දෙවිසංඥා වහන්සේ අරිහත්ත්වයේ පිහිටුවමින් කර්මස්ථාන භාවනා විශේෂක් නිවන් දොර විශේෂක් විශේෂ කරමින් දේශනා කළ මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ ධම්මානුපස්සනා ප්‍රතිපත්තාන දේශනෙටයි ධර්මයේ පවන් දෙන්නේ. ප්‍රතිපත්තාන භාවනාවේ ගැඹුරු කළ ප්‍රත්‍යය මේ ධම්මානුපස්සනා ප්‍රතිපත්තානේ තුළින් තේරුම් ගන්නට පුළුවන්. සම්බන්ධව දෙතුන් ආශ්‍රිතාවක් කළ නමුත් මෙතන විවරණය වෙන්නේ තේලවා ධම්මානුපස්සනා ප්‍රතිපත්තාන භාවනා පහ. ඊළඟ විදර්ශනාව, විස්තංග විදර්ශනාව ආයතන විදර්ශනාව බුද්ධංග විදර්ශනාව සහ ආරි සත්‍ය විදර්ශනාව මහා කාමරේක දැනන දීමන්නේ යම් කෙනෙක් පටන් ගන්නවද කාමරේ තරණය කරන්න හිතනවද අනිවාර්ය සමස්තයක් තමයි ධම්මානුපස්සනා ප්‍රතිපත්තානයක දැන ගැනීම ඉතරම්ම ගාම්භීර ඉතරම්ම තුලනිලෝ ධම්මනා සම්භාරයක් මේ ධම්මානුපස්සනා ප්‍රතිපත්තානයක ඇතුල් වෙලා තියෙනවා එනිසා වේලා වුණහම මේ ධම්මානුපස්සනා ප්‍රතිපදාවේ වඩන ඇති එන්න දෙන අනුකත් වෙලා විශේෂ හඳුන්වන්නටයි දෙන්නටයි උදානම් ගන්න. අමනින මාතේල ලබන්නේ මේ මහා ප්‍රතිපදාන සූත්‍රාන්ත දේශනාව සමත තේරවාගෙන විදර්ශනා භාවනා මාර්ගයක්. අමනින ආනාපානසතිය දේශනාවට වදාළේ ඒ නිසයි. ධම්මස්ථාන විශේෂයක් ඇතුළු මහා සතිපට්ඨාන සූත්‍රාංග දේශනාවේ සම්පූර්ණවලාවක් රජුම දේශනා කළ තියෙනකයි ආනාපාන සතිය සහ කටිච්චල මනස්කාරය මේ භාවනාවෙන් දෙලින්ම විපස්සනාට දැක ගන්න දරතු ගාමනක් වෙනවා. ඒක නමුත් ඒ අභ්‍යන්තරයේ දේවා සමත භාවනා කියන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ පරවත්මන් වහන්සේ ප්‍රතිපත්තාන භාවනා යදියේ ප්‍රමුඛ දෙයක පිළිබඳව ඇති හැඳින්වීමක් කරනවා මේ කරුණ විතර කරන්නට. පරවත්මන් වහන්සේ ගෝමුලාරා වැඩිලකම සම්මුම ආනාපාන සති කර්මස්ථාන භාවනාවෙන් ධ්‍යාන සමාපත්තියට දෙවුවා. මෙලෙසින් අරකනා කර්මස්ථාන ඉරම සම්පූර්ණ කළා. ඒ කියන්නේ ආධ්‍යාත්මික වශයෙන් ඇති ගැටීමාකාර කොටාකාරයේ උත්මඥාන සිද්ධියක. එවැන්ම අවිඥානික දතා පිළිවෙල පිළිබඳව උත්මඥාන 10. මෛත්‍රී භාවනාව පිළිබඳව ඥාන සමාපatti පන්ති ඉති අතර. අන්න මුදිතා උපකාරකයේද ඥාන විකතිය පිළිබඳව. යෝකෝන කම්පේ මුතලා ඊළඟට ගත කතනේ සම්පූර්ණ කළා රූපාභ්‍යාන සතර සතර බැඳීම් සහ ආපාත කතනේ ඇරිතිලි කතනේ මනෙන් අනුද්ද සමාපස්ස හතරක් සම්පූර්ණ කළා. ආදෙන්න මේ කාලෙ තුළ ආර්යතුන් වහන්සේට අලුත් දෙයක් මොනෙන්නේ විතරක් ක්‍රියාවට හැරෙලා විනයකයේ මගින් කෙලෙකේ පිළිවෙත අනුගමනය කරන කාලය තුළදී මෙයට සමාපත්තිලාභ වේදල් සිටියේ. නමුත් එලෙන් නොකරන දුන්නේ ආනාපාන සති කර්මස්ථානයටයි. ආනාපාන සතියේ ආරම්භ කරන ප්‍රතිපස්ථානයෙන් ආරම්භ කළ ඊළඟ තුරේ මේ කර්මස්ථාන සිටියේ එන වැඩිම ඇතුළේ කරුවක් යන වහන්සේ භාවනා මාර්ගයේ මුදුන්පත් කරගත්තා. එනම් ඉරියාපත මනසිකාරයේ මතු සංකල්පයන්ද මනසිකෝල මනසිකාරයේ කාත මනසිකාරයේ නව සීලකතේ වේදනාව කල්පනා චිත්තාන කල්පනා කියන්නේ ඥාන සමාපatti සම්යදී ඉන්න දින ආලෝකයෙන් ඉනිමික දකින්නේ භාවනා මාර්ගයේ ජීවිතවල ලක්ෂේ අන්තිමේදී සියලේ ඥානය විද්‍යාඥානයේ අභිඥා දෙකෙන් අතීතානාගත වර්තමාන සිංහාලයේ ඉන්ද්‍රයන්ගේ කෙනෙක් තෑම සාස්කාර ධර්මයන් හේතු ප්‍රත්‍යයන් වල පවත්නා ඇති අනිත්‍ය සමුත්පාද න්‍යායයට අනුරූපය නලවිනා බෝධි කරගෙන විපස්සනා වඩනයි ලෝකුරා සම්බුද්ධ රාජ්‍යයට පැමිණලා ගාලේ ඒ කාමී ආනාපානසති කර්මස්ථානයේ පදනම් කොටගෙනයි ධම්මානුපස්සනා ප්‍රතිපත්තානෙ ලැබී ඇති වෙන්නේ අධ්‍යාරාණා මනිකාර වශයෙන් මේ පිළිබඳ ආදෝෂයක් ලබා ගන්නා යෝගාවචරයා ආනාපාන සති ධාන සමාපatti සමයදී ඊළඟට කතුනාධ්‍යාන වලින් ආද ඕදාප කතුන ආලෝක කතුන තේජෝ කතුන කියන අපි කතුන තුනේ යම් කිසි කතුනෙහි ඒකාධ්‍යාන සතර උපදවා ඉංගලින ප්‍රතිභාව නිමිත්ත ඊළඟින් මේ ධර්මාන්තකලා කතුකාරා වගන්ත වේවා ඔබේ කලාත්ම දෙපියන්නේ නැරේ. අපි කලකා බලමු ඕදාක කතන සමාපත්තියේ කියන ඒ චතුර්ථාධ්‍යාමයේ සම්මැදිලා ඉන් නැගිට ආලෝකය යෙදවනවා මේ ආධ්‍යාත්මික සංකාමයට. අරමුණු රූප කලාව සියල්ලම දැක ගන්නවා. ඒක රූප විදර්ශනා රූප මුලස්ථාපනය. උනර නාම ධර්මයන් එක ඇත්තනවා. සමාස අවබෝධ කරගත්ත ලබාගත්ත එක එක ධ්‍යානයන් සමවැදී සමවැදී විඥානයන්ගේ අංග ආධාර සම්පයුක්ත ධර්මයන් නුවණින් බලමින් තමන් වහන්සේ ඒ ධ්‍යාන ධර්මතා ජීවිත සංගාමයේ තුළ මෙතෙක්කල් පහළ වූ මනෝද්වාරික කුසල පරම්පරාව, අන්තර්ද්වාරික කුසල පරම්පරාව, මනෝද්වාරික අකුසල පරම්පරාව, අන්තර්ද්වාරික අකුසල පරම්පරාව කොම ආවර්ජනා කළා. ඒ ආවර්ජනා කරද්දී තමයි ජීවරම විදර්ශනාව ඉස්කාය විදර්ශනාව ආයතන විදර්ශනාව බොද්ධං විදර්ශනාව සහ ආයතන විදර්ශනාවද සම්පූර්ණ කරන්නේ තියෙනවා. මේ මාත්‍රිකා සලකාවේ ප්‍රතිතේම ආයතනා වේදනාපතනා චිත්තානුපතනා ප්‍රතිපත්තානේ සම්පූර්ණ කළ ඊතේන යෝගාවචරයාවේදී ධම්මානුපතනාවට දැක ගන්නවා. කලින් යොමු නිවන විදර්ශනාව ආරම්භ කරනවා. අවිනිතේද ධාර්මාත්මක සංකාමයේ අප්‍රමීන ලක්ෂණය කාමච්ඡන්දේ ඇතින අතිබල නියම ආදර කර ගන්නවා. ධානයේම අප්‍රමීන ලක්ෂණය මේ කාමච්ඡන්ද නිවැරදිව දැනගන්න නැති බවක් ආදර කර ගන්නවා. යම් ජීවිතයේ මේ කාමච්ඡන්ද නිවැරදිව හිතේ පහළවන්නේ ඒක ආදාර කර ගන්නවා. යම් ජීවිතයේ පහළවෙනායේ කාමස්කන්ධ නිරවරණය ප්‍රහාණය වෙන්නේ අභාංග විස්කන්ධම සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙන්නේ ඒකත් මනෝය ආවද කර ගන්නවා මේ ප්‍රහාණය බාට සත්‍යනායේ කාමස්කන්ධ නිරවරණය සමුච්ඡේදයේ පත්ලා නැත මේක දෙන්නේ කොයි අවස්ථාවද ඒකත් මනෝය ආවද කර ගන්නවා මේ වගේම ව්‍යාපාදයේ ව්‍යාපාද නිරවරණය ඉද්දස්ස යුක්ත නිරවරණය තේමෙද්ද නිරවරණය විවිධිකා නිවරණේ කියන නිවරණ ධර්ම පහම එකක් එකක් ගානේ අප්‍රතිමලයෙන් සංකාම ඇතිබව ආબોධ කර ගන්නවා. යම්කිතරම් ආબોධ කර ගන්නවා. යම් හේතුන්ගේ නිවරණේ පහළ වෙන්නේ ඒ ආශ්‍රාවයක් ආબોධ කර ගන්න හේතු ආબોධ කර ගන්නවා. යම් හේතුන්ගේ පහළ වූ නිවරණ යටපත් වෙන්නේ ප්‍රහාණය වෙන්නේ ඒ ආબોධ කර ගන්නවා. ප්‍රහාණය වූ නිවරණ නැති මේකෙන් යම් කරකද එකක් ආબોධ කර ගන්නවා. මේ මේ විදිහට නිවර්ණ සංකේතයේ පිළිබඳව පහළ වෙන හැටි, ගාම වෙන හැටි සියල්ල ආબોධ කරගන්නේ ඒ නිවර්ණ ධර්මයන් ත්‍රිලක්ෂණයට හරවනවා. ඔක්කොම වෙන්නේ අන්න ධර්මතාවකම තියෙන වර්තමාන ආකාර තුනක්. කෙනපත් උත්සන්න, සංකේතපත් උත්සන්න සහ අභ්‍යාපත් උත්සන්න කියලා. මෙලොව පස්සෙත්තරන වශයෙන් විතම නාමයක් හෝ දෙයක් විතම යෝගාවචරයකට දැකගත නොහැකි වෙනවා. මොකද මේක සිදුලා නිරුතු නාමය තමයි තේරෙන්නේ. අතේන්නේ. අනිත් පස්සෙත්තරන යන්න පුළුවන්. අනිත් කියන්නේ ඉරියව් වශයෙන් ඔයාගේම කරන ක්‍රියාවලියෙන් එක් ඒකා විස්ම එක් ආකාරයෙන් කරේ නාම රූප අල්ලගන්න පුළුවන්. අපි හිතමු වාඩි වෙලා හිටියේ කියලා වාදිනා මේ කාලයේ තුල සැලකේ චිත්තකාලික රූප ධර්මය කාන්තිකපත්තිකන්න වශයෙන් අරමුණ කොට විපස්සනා කරන්න පුළුවන්. අනිත් කාලයේ තමයි දවසක ගතියක්, මාසයක්, වසරක්, ජීවිතයක් තුළ කාලේ නාම රූප අල්ලගන්න පුළුවන්. ඒකට කියන අග්ගාපස්තිකන්න කියලා. අද පස්තිකන්න තුනේ කාන්තිකපත්තිකන්න සහ අග්ගාපස්තිකන්න වශයෙන් ලැබෙන අනාලක්ෂණ නිවර්ණය කියන ලෝභය ව්‍යාපාද නිරණය කියන දේශනේ දෙවෙනි දෙවියනේ කියන තුන්වෙනි දෙක උද්ගත සෝත්ත නිරණය කියන උද්ගතය අතිත්තේ විදිතා නිරණය කියන මේවා එක උපදාන එකමත්න විතරනවා මේවායේ ලක්ෂණ රස පත්‍යකාන පදස්ථාන මේ ඔක්කොම සම්මතනය කරනවා ඒ සම්මර්ධනය කළ හරියම අතුරු ලක්ෂණ විපස්සනාවට ප්‍රාථමික විපස්සනාවට හරවලා ඒ ඊළඟ ධර්මයන් පිළිබඳව සංහා දිට්ඨි මාන නේකදනාතේ ඒ ජීවිත සංකාලයේ දෙලින් පදංග වශයෙන් කලමුකට ඊවන නිවන්පත් කරනවා ඊළඟට සමාධි භාවනාව දෙලින් ඊවනයේ විස්තම්මල වශයෙන් යටපත් කරනවා ඊළඟට සතර මනස වලින් ඊවන ධර්මයන් සහාය වේවාට සමුදෝනවා අනිසිත නිරණය යාමනේ සත්‍යක නිරණය ඒවාන් මාර්ගඥානෙන් ප්‍රහාණය කරනවා. කාමස්කන්ධ නිරණය අරහත්ත්වයට දක්වා යනවා. අන්නසිකාගේ කාමස්කන්ධ නිරණයේ තියෙන අවස්ථා දෙකක්. කාමස්කන්ධ නිරණය අනාගාමී මාර්ගයෙන් කාම වස්තුන් පිළිබඳව කාමස්කන්ධ නිරණය ප්‍රහාණය වෙනවා. තේනවා භූත රාග අරෝප රාගයන් කියන ලෝභය අරිහත්ත්වේ දක්වාගෙන මෙතනින් ප්‍රහාණය වෙනවා. ව්‍යාපාද නිවරණය අනාගාමී මාර්ගඥානයෙන් ප්‍රහාණය වෙනවා. අමලනොද නිවරණය අරිහත් මාර්ගඥානයෙන් ප්‍රහාණය වෙනවා. උච්චත්‍ය අරිහත් මාර්ගඥානයෙන් ප්‍රහාණය වෙනවා. විකසිතායි විකසිතය වෙත සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය වෙනවා. මේ සියල්ලම යෝගාවචරය මනමින් ආවේග කරගන්නවා. ඉතින් නිවැරදිව පිළිබඳව පිළිලක්ෂණ විපස්සනා කරන යනකොට කාම සංකාරයේ නිවැරණ සංඥාගේ සංකාරයේ නිවැරණ ආධ්‍යාත්මික බාහිර වශයෙන් මෙලෙස කරන ආහවල කර ගන්නවා. එහමෙම මේ නිවැරණියන් හත ගන්නා සම වේදාන මොහොතෙන් ආબોධ කර ගන්නවා. නිවැරණියන් වැළැඳීම ඇති වාදම් වශයෙන් ආબોධ කර ගන්නවා. එවාගෙම හැම දෙයක් වැයක් දෙකක් මනමින් ආબોධ කරගන්නවා මේ නිවන ගමන ලෝකත්වයේ නව පිළිදෙයේ නව ආත්මයක් නව නාම ධර්ම සමූහයක් වෙලා ආબોධ කරගන්නවා එතන මේ සංගන්ධරේ අභිජා ව්‍යාපාද ආදී වශයෙන් හිතේ පහළ වෙන්නේ තියෙන උපහේතයන් සම්පූර්ණයෙන්ම යටපත් වෙනවා අර මුලින් සඳහන් කළ අපේ මාර්ගාඥා නලමින් කරවාකාරයෙන් ඒවා ප්‍රහාණයට පත් වෙනවා නිවන වෙන දර්ශනාවයි කියන්නේ ඊළඟ පිටුවේ විදර්ශනාල ගැන හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේ කායනුපස්සනා සතිපට්ඨානෙ කය පිළිබඳව නැත්නම් රූපස්කන්ධය පිළිබඳව විස්තරකනාව දේශනා කළා. වේදනානුපස්සනාවෙන් වේදනාස්කන්ධය චිත්තානුපස්සනාවෙන් චිත්තානුපස්සනාවෙන් විඤ්ඤාණස්කන්ධය විදර්ශනා කරගත්තා. අන්න මෙලෙස කරන්නේ සංඥාස්කන්ධ සංස්කාරස්කන්ධ මුල් කොට ඇති ඉක්මනට පහළ විපස්සනා ස්නාන ආකාරයයි. අපේ සඳහන් වෙන්නේ ඉති රූපං රූපක සමුදය රූපක සම්පදනෝ මේ රූප සම්බේ බලන ඇති මේකේ නම් අපේ ඉති රූපයයි. මේ රූපය අපගන්නේ නම් මෙහෙමයි. මේ පාපේ රූපය අපගන්නවා. මුලියාවේ නැති වෙන නම් මෙහෙමයි. අනිකාගේ ආදෝද කරගන්න. ඒ කියන්නේ ඉදේ වාසිය. ඉදේ වාසියෙන් රූපස්කන්ධයට ආකාරයක් තියෙනවා. එන්නේ පහ. භවතිනේ නිරෝධ පහක් තියෙනවා. එනවාගේ වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන කියන මේ ස්කන්ධ පහ එකක් එකක් ගානේ නුවණින් බලනවා. මුලින් සඳහන් කළානේ ධ්‍යාන ආලෝකය ගැන. ධ්‍යාන ආලෝකයේ මේ පංචස්කන්ධයේ නිලෙද දකින්නේ පංචස්කන්ධයේ කලමෙන් වෙන් කරගන්න ස්කන්ධ වශයෙන්. කුල විද්‍යාවට අසංකාමයේ විදිහ අතේ වෙන් කරගන්න අරූපස්කන්ධය නම් මේවයි. ඒ එකේක රූපයක් ගානේ රූපයන්ගේ ලක්ෂණය, රසය, පස්චස්කන්ධයේ පදස්කන්ධය කියන එම් රතරාකාරයෙන් රූප කලාප එකක් එකක් ගානේ සම්හතනය කරනවා. ඊට පස්සේ රූපස්කන්ධයේ තියෙන හේතු කොහොමද හොයාගන්නවා? රූපස්කන්ධය නිරෝධමන ඇති ආબોධ කරගන්නවා. ඊළඟ රූපස්කන්ධය එකක් එකක් ගාමිනී ඉතිරි ලක්ෂණ ගන්නවා. ඒ වගේම සමාධියේ සංකාමේ නාම ධර්ම. විකලෝද, අවිකලෝද, උපාදෝද, ක්‍රියාවෝද, දේලෝම නාම ධර්මයන්ගේ සංකාමේ තියෙන වේදනාව. අර වගේම ලක්ෂණ රස කස්සිකාර්කාන සදාකවන රසයෙන් ඔක්කොම නිමිති කරලා ඉලක්කේ ධාරය. එහාගෙන සංඥාව ඉතල වේද අකුසල වේද විපාක වේද ක්‍රියා වේද නිරෝධ සංඥාවන් සංඥා ස්කන්ධ එකක් එකක් ගන්න හැරගෙන ඒ සංඥාවේ ලක්ෂණය රතය කල්පිතාකාමයේ පදකාමයේ මේ ඔක්කොම සම්මාතන එකලතු ලක්ෂණ පහරේන උදාන සංකාරකයේ මෙතන දෙකම ඡායිතකයන් අතුරේ වේදනාවයි සංඥාවයි හැර විපිලි ප්‍රාතික ධර්ම තමයි ආසයි කාලස්කන්ධ සංස්කාර උපාදානස්කන්ධ විදහදිල්ලනවා. මේ කායික ධර්ම පනහම උපාදානයේ කියන ලක්ෂණය රතනය ප්‍රතිපත්තාන පදස්ථාන කියන තුන අපිට සම්මාර්ථනය කරලා ඉලක්කය ගන්නවා. අහල විඥානස්කන්ධය එක සංකාමිකාට ගන්න පුළුවන් චිත්ත පරම්පරාව. ඒ කියන්නේ දෙතෙන් කෙනෙකුගේ එනකන් ධ්‍යානාමී කෙනෙකුගේ මාර්ගික මෙලදී කෙනෙකුගේ සංකාන පහළ වෙන්න පුළුවන් විස්තරකාල 54යි. මේ 54ේ කුසලෝද අකුසලෝද විපාකෝද ක්‍රියාවද සිද්ධේනවා. අන්පත්ය ලැබෙන එකක් එකක් ගානේ අද ප්‍රතිගාමී විත්තය, බවන්න විත්තය, අභවර්ධන විත්තය, ගල්කන දෘෂ්ටි විත්තය, සවල දෘෂ්ටි විත්තය, ධාන දෘෂ්ටි විත්තය, කායන දෘෂ්ටි විත්තය ඉතල කෘත්‍ය චිත්තය එවාගෙම අනුපතිච්චන කෘත්‍ය චිත්තය අතිරේන කෘත්‍ය කරන චිත්තය වස්තකන කෘත්‍ය කරන චිත්තය ඥාන කෘත්‍ය කරන චිත්තය සදාරම්මන කෘත්‍ය සුත චිත්තය මේ ජීවිතයේ කියන තේරියේ චිත්ත පරම්පරා එකක් එකක් ගානේ ලක්ෂණය වචනය පටිච්චසමුප්පාදය පදස්ථානය මේවා සම්මතනය කරනවා මොකද එකක් එකක් ගානේ ත්‍රිලක්ෂණය නම් වෙනවා මෙන්න මේ නිස්සාරංග විදර්ශනාවේදී ඉතාමත්ම තීක්ෂණ ලෙස යෝගාවචරයා අර ආලෝකයෙන් හිමිට දකින විපස්සනා වඩලා එයින් තමයි සංකාමයේ අර ආධ්‍යාත්මික වශයෙන්ද බාහිර වශයෙන්ද සමුදේ ධර්ම වශයෙන්ද වාය ධර්ම වශයෙන්ද දක්වන සම්මතන ඉතර නැතරට අවිද්‍යාව ආකාරාදී කර්ණාදී කුණානාදී උපක්‍රේතයන් සම්පූර්ණයෙන් යටපත් කරගෙන විපස්සනාවේ නිදිනටපත් වෙනවා මෙසේ පිළිගන්නාවකින් නිවනට පිවිසෙන අවස්ථාවේ සියලුම අගති කියන්නා. ඊළඟට ආයතන විදර්ශනාව. ආයතන ආයතන කියන්නේ ආයතන 12ක් තියෙනවා. ආධ්‍යාත්මික ආයතන වශයෙන් චක්ඛායතන, සෝතායතන, ධානායතන, ජීවායතන, කායායතන, මනෝයතන. ආයතන රූපායතන, ශබ්දායතන, ගන්ධායතන, රසායතන, පොත්සම්භායතන, ධර්මායතන. මෙහි එකක් එකක් ගානේ බලනවා. ලෝකායතන කෙනෙක් අස්තු ප්‍රකාශ රූපද ලෝකායතන ලෝකා ප්‍රකාශ රූපද ගානායතන ගාන ප්‍රකාශ රූපද දිවායතන දිවා ප්‍රකාශ රූපද කායායතන කාය ප්‍රකාශ රූපද රූපායතන වර්ණ රූපද ශබ්දායතන ශබ්ද රූපද ගන්ධායතන ගන්ධ රූපද රසායතන රස රූපද ආයතන වේදෝ ආයෝ මේ තුන පොත්තාබ්දායතනයේ ඊළඟට සිත් 54 ලක්ෂණයේ මාර්ගතා මෙලදී දෙනිදේ සංස්කාන සහල සිත් 54 මන ආයතන වේ. දමනා කියලා වශයෙන් දැනෙනවා ආර්ග 52යි ඊළඟින්ම ඒ සංස්කාන තුළ සූක්ෂම රූප සූක්ෂම රූප කියනවා දෙනිදේ සංස්කාන 15ක්. ආපෝ ධාතු ඉක්තිනියෝ පුරුදු ඉන්ද්‍රිය. දීසා දීත රෝග ආහාරෝග ආයතන රූප, කායෙන් යත් රූප, අධේ රූප, අන්තියෙන් යත් රූප, ලෞකාමිකා, කම්මනිකා රූප, උපසේ සංකති ජන කාමිකා රූප කියන මේ රූප 15ක් වෙන එක ධම්මායතන. මේ විදිහට ආයතන සියල්ලම තෝරාගෙන අර්ථ ප්‍රකාරයන් වර්ණ දෝෂයන් දෙක ආවෝධ කරගන්නවා එකක් ප්‍රකාරයන්ගේ ලක්ෂණය රසය පසුදස්සාමය පදස්සාමය අනුව ආවෝධ කරගන්නවා ඒ විශේෂ ආයතනයක් කියන්නේ ආධ්‍යාත්මික ආයතනයයි බාහිර ආයතනයයි එකට සම්බන්ධ වීමෙන් පහළ වෙන චිත්ත කලන්තරාවේ අත්විද සංයෝජනයන්ද ධර්ම සංගාමී තෝරගන්නවා. මේ සංයෝජනයන් ඇති බව තෝරගන්නවා. සංයෝජනයන් නැති බව අවබෝධ කරගන්නවා. යම් විදිහකින් මේ සංයෝජන හටගන්නේ ඒක ආબોධ කරගන්නවා. යම් විදිහකින් මේ සංයෝජන ප්‍රහාණය වෙන්නේ ඒක හට මෙහෙ කරන ආબોධ කරගන්නවා. යම් විදිහකින් මේ සංයෝජන නැවත නූතනීය ඒ බවක් නෙමෙයි ආબોධ කර ගන්නවා. ඒකද මේකේ සංයෝජන සංයෝජන නම් කියන්නේ මේ සංකාම ස්කන්ධ පහ බුදයාගේ කරක වසදිකාට දැනගෙන තියෙන සංයෝජන කියන ගණන් 10ක් තියෙනවා. එහේ අභිධර්ම කරන්නේ කියන්නේ මෙහිමයි දක්වන්නේ. සංගාම සංයෝජනයේ, අභිධර්ම සංයෝජනයේ, මාන සංයෝජනයේ, සිත් සංයෝජනයේ විචිකිච්ඡා සංයෝජනය, භාරාග සංයෝජනය, ඊළඟට පදාමාස සංයෝජනය, ඉස්සා සංයෝජනය, මත්මයේ සංයෝජනය, අවිද්‍යා සංයෝජනය. මෙන්න මේ සංයෝජන 10. මේවා එන්නේ අරමුණු වලදී අයෝනිකෝ මනසකාරී නිසා පහළ වෙනවා. එකක් වෙන පමණක් බලන්නේ ඇති රූපයක් දකිනකොට දේමනා විස්තරම්මයක් නම් අයෝනිකෝ මනසකාරී නිසා ලෝභය කියනවා. අදකාරාව සංයෝජන වේ. අනිත් කාරණාවක් නම් අත්මේයයක් නෑ. ඒකේ නිරුක්තන බව දේශනා කෙරුවා. අනිත් කටු සංයෝජන වේ. ඊළඟට මට තමයි මේවා දැනෙන්නේ මම වගේ දකින්න දෙන්නේ නෑ. මට ඕන දෙයක් හොඳින් තේරෙනවා කියලා නම් මාන්න සංයෝජන වේ. අනින්න මම තමයි මේවා කරන්නේ කියලා ඉතල දෙක් සංයෝජන ආත්මෙත් කියනවා. ඊළඟට ඒ පිළිබඳව ධර්ම දේ පිළිබඳව අත්‍යවශ්‍ය දැන ගත කිරීම ඉතිතිත්වා සංවේදනය. මේ ජීවිතයේ මට මේවා යහපින් දකින්න වාසනාව ලැබෙන මතු බව එහෙම ලැබේවා කියලා තන භවරාග සංවේදනය. මාතෘම මේවාගේ දෙයක් අනිත්‍යව ලැබෙන නොලැබේවා නොලැබේවා එහෙම ලැබෙන නම් ඒ ගැන මුදිතන කරන ඉස්සා සංවේදනය. සාමාන්‍ය ලැබියේ තියෙන දේ වෙන කෙනෙකුට ආගා නොමකන්ති බව මත්තරේ සංයෝජනය ඒ සියල්ල සම්බන්ධව නිතර වෙන්නේ නේද ධර්මයේ අනිත්‍යාව අනිත්‍යා සංයෝජනය මේවා සංකාමයේ පහළ වෙන ඇතිමෙනින් බලනවා ඉතින් භාවනා කරන විලා පහළ වෙන මෙහෙ පිළිතුරු මේ ජීවිතයේ අත්‍රිහිනවා කියන පහළ වෙන අවස්ථාවල් අරමුණු කරනවා ඉතින් අරමුණු කරමින් ඒවා ලැබෙන හැටි නිවනින් බලනවා ඒවා නිකන් නම් නැති බව නිහි කරනවා එවැගේම යම් විදේකයේ සංයෝජන හතගායක නුවණින් ආවෝද කර ගන්නවා. යම් විදේකයේ සංයෝජන ප්‍රහාණය වෙන්නේ සත්‍යකාරණ ඒකාවෝද කර ගන්නවා. යම් විදේකයේ ගාමය සංයෝජනයට නෝක දෙන්නේ ඒකත් ආවෝද කර ගන්නවා. අපේ ආධ්‍යාත්මික සංකාමයේ සංයෝජනයක් ආවෝද කර ගන්නවා. බාහිර සංකාමක සංයෝජන ආවෝද කර ගන්නවා. ආධ්‍යාත්මික බාහිර සංයෝජන කියන්නේ දැකලා ඒවායේ සමුදේ ධර්මය, වය ධර්මය බලනවා. ඒවාගේම සමුදේවායේ දෙකමක් බලනවා. එහාගේ නීතංගල්ල කර්ණාදිත්‍යමාන උපදනාසේ ආબોධය ලබනවා. ඒකෙන්නේ මේ සංයෝජන ග්‍රහණය කියන්නේ අර වගේම සතර බබකල නිවන දක්වා මුදිනේට යන්න පුළුවන් වෙනවා. ඒ කියන්නම සිද්ධ කරන්නේ සමාධි ආලෝකයෙන් නිවිතන විපස්සනා ඥානයයි. ඊළඟට අතර වෙන්නේ බොද්ධාන විදර්ශනාව ගැන කියනවා. බොද්ධාන බොද්ධාන කියන්නේ මාර්ගඵල ආභෝධනය සඳහා අංග වශයෙන් දෙකෙන විශේෂ ධර්ම හතක්. බෝධි, බෝධියා, බෝධිත්වා අංගාති බොද්ධාංගා කියලා මේ විග්‍රහ කරනවා. බෝධියා කියන්නේ සතර මාර්ගඥානයේ නම. ඒ සතර මාර්ගඥානයේ අංග වශයෙන් පවත්නා ගැනීම බෝධි අංග බොද්ධාංග කියන පදේ ඇදෙනවා. අද පිළිගන්න බෝධි සම්දාන කියන්නේ උපුද්ගලිය. සෝවාන්ගේ මාර්ග සාලගෙන ඒක මොලරහත් වෙන වශයෙන් දෙන ලෝකලාභ දෙන උතුමන් තමයි මෙතන බෝධි කියන්නේ. මේ බෝධි සංඛ්‍යාත ආරණ වහන්සේලාට ආභෝධය සඳහා අංගලයෙන් උපදාගෙන දැනෙන්නේ බුද්ධංග තියෙනවා. රත්නේක දැනෙන, ඉතින් දැනෙන, නිරම දැනෙන, සත්‍ය දැනෙන, ඒවා තියෙනවා සම්බුද්ධංග තියෙනවා. පවතින ධර්මතා හතක්. සති, සමවේකය, විරිය, ඊර්ති, සත්‍යද්ධි, සමාධි උපේක්ෂා කියලා. ඔයදී සංසංවාග්ගයන් සති සම්බුද්ධංගං අත්ථිනවග්ගයන් සති සම්බුද්ධං ඕකපදානති මේවා එකක් එකක් ගානේ ඉවරනේ දෙනවා. ඉතින්දී බුද්ධංග බුද්ධංග කියන කවුරුන් ලැබෙන්නේ කුසල චිත්තවල පමණයි. අපිකා චිත්තවල බුද්ධංග නැහැ. විකාශ චිත්තලත් අවලංග දෙයක් නැහැ, ක්‍රියා චිත්තලත් නැහැ. ඒ කියන්නේ ආත්මය කියන බුදු පහළම ක්‍රියාත්මක දෙකයි තියෙන්නේ ඒවත් මේ බුදුගන්න පහළ වෙන්නේ නැහැ. ඒකට බුදුගන්න පහළ වෙන්නේ කාමාවචර මහා පුතාසිත අතේ බුදුගාමතර අරූපාද පුතාසිත නමදෙනි. මේ නෑ පහළ වේදවා. මා මුතාවකට තනවේ. ඔබගේ ධ්‍යාන සමයදීලා ධ්‍යාන සම්ප්‍රයුක්ත ධර්මයන් තුළ බුදුගන්න තියෙන ඇති බලනවා. සාමාන්‍යයෙන් අයින් පිටින් වතුනේ වත්තර ගමන ලැබේ. දාන සීල භාවනාදී කුසල් පිළිවෙලේදී පහළ වූ දසංග ධර්මයන්ද ඒ ඒ විපිකාතික ධර්මයන් පිළින් දැක ගන්නවා. යම් කෙනෙක් ප්‍රතිසම්බුද්ධංගේ තියනවා නම් ඒ ප්‍රතිසම්බුද්ධංගේ ඇති බව ආબોධ කර ගන්නවා. ප්‍රතිසම්බුද්ධංගේ නැති නම් නැති බව ආબોධ කර ගන්නවා. යම් කෙනෙක් ප්‍රතිසම්බුද්ධංගේ උපදිනු ඒ ආબોධ කර ගන්නවා. යම් විදිහකින් එකම සති සම්බෝධියන්නේ භාවනාවෙන් පිළිපෙන වෙන්නේ ඒක ආબોධ කර ගන්නවා. මේ සතර ආකාරයෙන් බුද්ධංග භාවනාවට යොමු වෙනවා. ඒකම මුලින් සඳහන් කළා තේන සමාධි ආලෝකයෙන් විපස්සනාවට යොමු වේ ඒ සීතල ආලෝකයෙන් බලමින් තමයි මේ බුද්ධංග භාවනාව කරන්නේ. මේ සති කියන්නේ සතිය තමයි බෝධිපාක්ෂි ධර්මයන් තුළ ඉස්හාම අතකම වැඩ කරන්නේ කියලා. ඒක සතිසම්බොධ්‍යංගනේ අතිපත්තාන සතරනා නිරුද පහළ වෙනවා. අති ඉන්ද්‍රියන නිරුද පහළ වෙනවා. අති බලය නමින්ද ඥාන සම්මා සති නමින්ද පහළ වෙනවා මේ සතිසම්බොධ්‍යංගය. ඒ බෝධි පාක්ෂික ධර්ම විතුලෙහි ඒ අභ්‍යන්තරයේදී අර නිර්වාණ ආභෝධයට බෝධි ඥාන ප්‍රතිආභයට නිදියමක කාරණම දැනි මේ බුද්ධංග ප්‍රතිසම්බොධ්‍යංගය හැටියට හඳුන්වනවා. අපිට පහළ කරගන්න ධර්මික හතරක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ කපි සම්බුද්ධන්ගේ වැඩි වෙන. අනාගෙන ඉහි මුලා පුද්ගලයන් ආපේ නොකදීද. එමෙලකදී සිහියකේ කරුණාකාර කියන විෂය සිහිය වඩන කල්යාණ මිත්‍රයන් ඇතුළු පිළිවිල. අනේ විද්‍යාවකෝමම කපේ වඩන්නේ කියන දැඩි අධිකාරණය සිටින තේල කර්ම අතරින් කපි සම්බුද්ධන්ගේ වැඩිලා. එබැවින් බ්‍රහ්මයේ කියන්නේ ප්‍රඥාව නම. ප්‍රඥාව දෝෂිකාත් ධර්ම මණ්ඩලයේ ස්ථාන පහක වැඩ කරනවා. ඊළඟට අයිතිපාද සංඥා ඉන්ද්‍රිය සංඥා බලය අම්මා දේති ඊළඟට ගමයේ සම්බුද්ධාංගය එනිකාම සමයේම සංඥාව වැඩ කරනවා ක්‍රියා කරනවා අපි මෙතන මාර්ග ප්‍රතිලාභයේ සංවර්ධන පවත්නා ගැනීම ධම්ම විදේ සම්බුද්ධං කියලා හඳුන්වනවා. අපි මේ ධම්මයේ සම්බුද්ධංගය පහළ කර ගැනීමට කාරණා හතක් අනුගමනය කළේ කියලා. අනුකුච්චකතා වස්තුති දෙවියතා ඉන්ද්‍රිය සමාධි ප්‍රතිපාදනතා දුක්ඛාය පුද්ගල පරිවර්තනතා කර්මයන්ත පුද්ගල දේවනතා ගම්මේන ඥානකාරියා අධ්‍යයනතා පදිමුක්තකා කියන මේ කර්මහ කනිගමනය කිරීමේ ධම්මයේ සම්බොධ්‍යංගය පහළ වෙනවා. මේ ධම්මයේ සම්බොධ්‍යංගයේ මාර්ගඵල ප්‍රතිලාභයේ වැඩෙන හැටි මෙහෙමින් බලා ගන්නවා. ඒක අරිහත් මාර්ගාත්මයෙන් තමයි බොද්ධංග වැඩි වෙන නිමාව සිදුවෙන්නේ. මේක දිරිය සම්බොද්ධංගය කියන්නේ අර ලෝකෝත්තර මාර්ගඵල අධිගමනයේ කාලත් වෙන අංග වශයෙන් කියන විහිදේ අනමයි. ඒ දිරියක් බෝධිපාක්ෂාරම මාර්ගයේ නව පොළ පිටාරට වැඩ කරනවා. ඒ කියන්නේ අක්ෂර සම්‍යක් ප්‍රදන් වීර්යය, යෙදී ඉන්දිකාද, යෙදී ඉන්ද්‍රිය, යෙදී බලය, ඊළඟට සම්මා වායාමයි. තමයි ඉරිය සම්බොජ්ජංගය. සාකලික වැඩ කරනවා. අපේ මේ ඉරියේ කාලකර ගැනීමට විශේෂයෙන්ම කර්ම 11ක් කරන අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ආනිසංස දත්තානික ගමනීය සත්‍යවේකනක අපාදා සත්‍යවේකනක ඉන්දපාතා සත්‍යවේකනක විශේෂ කුජල පරිවර්තනක ආදීයේ පුද්ගල තේරෙනතා, ජාති මහත්ක පස්සෙතනතා, සත්තු මහත්ක පස්සෙතනතා, රාජ්‍ය මහත්ක පස්සෙතනතා, සම්බ්‍රමකාරී මහත්ක පස්සෙතනතා, පදු නිමුත්තතා කියන කරුණු ගැන කරන වේලා. එකක් එකක් ගන්න යෙදීනේ නූතන විදේ සම්බොධ්‍යන් දෙතරින ඔකාන විදේ සම්බොධ්‍යන් දෙතරින. ඒ රාමයේ ප්‍රීතිය, ප්‍රීතිය කියන්නේ මෙතන විරාමිත ප්‍රීතියයි. කුද්ධිකා ප්‍රීති, සංකා ප්‍රීති, ඔක්කාන්තකා ප්‍රීති, උද්වේගා ප්‍රීති, කර්මා ප්‍රීති කියලා ප්‍රීතියේ තියෙන අවස්ථා පහ. මේවා ධ්‍යාන වැඩිීමේදී දුරේකින් පහළ වෙනවා. විශේෂයෙන් පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය දෙකේදී මේවා ප්‍රීතියෙන් ඉස්සෙල්පත් ආකාරයෙන් ලැබෙනවා. මේ ප්‍රීති සම්බොධ්‍යංගයේ මාර්ගාංග වශයෙන් පහළ නුනට දුක්ඛ වශයෙන් පහළ වෙනවා. ඒකද බුද්ධංග වශයෙන් ප්‍රේතිය අර වර්ගයේ පහළ වෙන්නේ කාරණා 11 පමණ රස වෙනවා. දෙවිගුණ වැඩිම ග්‍රහණගෙන කඳගෙන සීලයේ වර්ණන ත්‍යාගයේ දේවකාරීකතේ උපමානිකතේ මේ අනිත්‍ය හතක් වෙනවා. අරගෙන හේතු කුද්ධලයන්ගේ ආත්මයෙන් වැළකීම එකාමනීය සීල කුද්ධලයන් ආත්මයෙන් පිළිවීම එකාමනීය තේස්ගාන්තන නියතිවීම හා අනිවිදව මම ප්‍රීතිකම්බොජ්ජංගය වඩන්නේ කියන අදිස්ථානයේ තියෙන කර්ම එකම නිසා නීකම් ප්‍රීතිකම්බොජ්ජංගය විතරනේ ඔකන්න ප්‍රීතිකම්බොජ්ජංගය ලැබෙනවා. අනේ පස්සද්ධිය. පස්සද්ධිය කියන්නේ කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි. කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි දෙක අභිජංග වශයෙන් වැඩ කරන මාර්ගාංග වශයෙන් බලන්නේ. මේ පස්සද්ධියද අර වගේම කර්ම හතක් ඇතුළේ පාලකම් ගන්න පුළුවන්. කියන්නේ කලින් භෝගින තේරෙනවා අභ්‍යාසකක තේරෙනවා ඉතිතක තේරෙනවා අත්කම්ද කායකුද්දල තේරෙනවා කායද කායකුද්දල පරිවර්ජනතා මධ්‍යස්ථ ප්‍රයෝගතා අදිනුත්තා කියන කාරණා එක අනුගමනය කියන්නේ මේ කර්ම පස්සද්ධිය උපදවන්න පුළුවන් උපන්න පස්සද්ධිය අරියත්වයට ලක්ව වඩන්න පුළුවන් එම් සම්බන්ධයක් ආවෝදක කරගන්නවා. එළමින් සමාධි සම්බොධ්‍යංගය. සමාධිය කියන්නේ මාර්ගාංග වශයෙන් පහළ වෙන විශිෂ්ට ධර්මයක්. ඒ සමාධිය මේ බෝධිපාක්ෂාර මණ්ඩලෙහි ස්ථාන හතරක පහළ වෙනවා. සමාධි ඉන්ද්‍රියේ සමාධි භාවයේ යමේ සම්මා සමාධිය හා මේ බොධ්‍යංග වශයෙන් සමාධි සම්බොධ්‍යංගය. අපිට කාල කරගන්න ධර්මතා 11ක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ නිමිත්ත කුසලතා පරිපුත්තකතා වක්තික දෙවියතා සමයේ චිත්තත් අග්ගන්නමතා සමයේ චිත්තත් නිග්ගන්නමතා සමයේ චිත්තත් සම්භාන්තමතා සමයේ චිත්තත් අධිකේතනතා ඥාන විමුක්ත සත්‍යේතනතා අන්තමාහිත පුද්ගල පරිවර්ජනතා සමාහිත පුද්ගල තේරණතා සබදි මුද්දතා මෙතන එකලාම ගමනේ කිරීමෙන් නිකන් සමාධියට ගන්න පුළුවන් නිකන් සමාධිය අරහත්ත්වයට වඩන්න පුළුවන් උපේක්ෂා සම්බොධ්‍යන්නේ කියන්නේ එතන සතර මධ්‍යස්ථා උපේක්ෂාලා උපේක්ෂා 10ක් වෙනවා එතන උපේක්ෂා සම්බොධ්‍යන්නේ කල්පෙන්නේ සම්පිත ධර්ම වශයෙන් සතර මධ්‍යස්ථා ආකාරයේ උපේක්ෂාවයි මේ කියන්නේ සමාධියේ ප්‍රේමනාප පුද්ගලයන් ගැනවත් ප්‍රේමනාප වස්තුන් ගැනවත් උපේක්ෂා භාවය ඇති කර ගැනීමයි එතනයි මෙතන වේදනාව තේකාව වෙන නෙමෙයි. ඥාන තේකාවක් නෙමෙයි. කායිකේ තේකාවක් නෙමෙයි. ලක්ෂණාරී තේකාවක් නෙමෙයි. මෙතන තියෙන්නේ ප්‍රේමනාප සිද්ධයන්, ප්‍රේමනාප ධර්මයන් පිළිබඳව මධ්‍යස්ථ භාවයේ. ඒක ඉතිරි ගුණයක්. ඒක අරියක්කේ දක්වා මාර්ගඵල ප්‍රතිලාභයේ උපකාර වෙන විශේෂ ගුණයක් ගන්න බොද්ධංගය කියලා කියනවා. මෙතෙක්කා සම්බොද්ධංගයේ වඩන්න කාරණා අතහ කාරණා පහක් අවශ්‍ය වෙනවා. කියන්නේ සත්‍ය මධ්‍යස්ථතා, සංඛාර මධ්‍යස්ථතා, සත්‍ය සංඛාර හේලාන කුද්දල පරිවර්තනතා, සත්‍ය සංඛාර මධ්‍යස්ථ කුද්දල හේලනතා නබදිනුත්තා කියලා. ඒක අයිතිමේකට එකිනෙක තෝරන්නත් කාලය ගන්න නැත්තේ කාලයේ තීරිත ධෛර්යය. ඒකට දෙන්නේ මේ කාරණා පරිණාමයක් අනුගමනය කිරීමේ නිකන්නේ අපිකා සම්බෝධිගාමයට දාන්න පුළුවන් උපන් උපන් උපේක්ෂා සම්බෝධිගාම යාමේ අර්ථය දක්වා ගන්න පුළුවන්. එමෙතේදී දුර්ජංග හත සුවසංකාමී අනේ විකලචිත්ත සම්භාවයේ තුල විකලචිත්ත පරම්පරාව තුල ආලෝක ඇති ආවර්ජනා කරමින් ඇති භාවය ආબોධ කර ගන්නවා මේ විකලචිත්තින් වෙන වෙන අවස්ථාවකදී ඒවා නිරුද්ධ වෙන හැටි නැත්නම් නැති වෙන හැටි ආબોධ කර ගන්නවා මේ උපදවා ගන්න ආකාරය ආબોධ කර ගන්නවා අරිහත් මාර්ගඥානෙ පරිපූර්ණ වෙන හැටි ආબોධ කර ගන්නවා ඒක ආධ්‍යාත්මික සංකාරන බොද්ධංග බාහිර සංකාරන බොද්ධංග මේ ආවෝද කරගන්නවා ආධ්‍යාත්මික බාහිර බොද්ධංග ආවෝද කරගෙන ඒවායි සමුදේ බලනවා ධර්මයේ බලනවා සමුදේ රාජිකත් බලනවා ආගෙන ඒ එකිනෙක බොද්ධංගයක් පාසා ක්‍රියාත්මක හරවනවා ඒකේ හැම වෙන නිසා මම නාමයේ කියන සංඥාදික මානසිකයක් නෝකදී ඒ ධර්මවත් ස්වභාවය මොනදේ ආවෝද කර ගැනීම මෙවන පහළ වෙනවා ඊළඟට කියන්න තියෙන්නේ කාර්යපත විදර්ශනාවයි. කාර්යපත විදර්ශනාවේදී දුක්ඛය, සමුදය, නිරෝධය, මග්ගය කියන මේ හතරේ ත්‍රිලක්ෂණේ කාරණා ලබන්නේ දුක්ඛය, සමුදය කියන ආරියපත ධර්ම දෙකයි. නිරෝධයයි මාර්ගයයි කාර්යපත ප්‍රතිනිකයන් මෙනෙහි කරගෙන ආවද කරගන්නේ. ඒ විපස්සනාවට ගන්නවා නෙවෙයි කාර්යපත ප්‍රතිනිකයන් අරමුණු කිරීමයි නමුත් නිරෝධයේ මාර්ගයේ තුන කර්තෘ දෙක පිළිබඳව පිළිගන්නේ. සම්බුද්ධ මුතිතුන් මහා ප්‍රතිපත්තාන සූත්‍රාන්ත දේශනාවන් භාවනා මාර්ගයේ යමුරක දියාවු උදාවකයාට අනුතුන වශයෙන් අනුබෝධ වශයෙන් විපස්සනාට ගමන් ලැබෙනවා විස්කාරිතත්තිය. එවැගේම අනුබෝධ වශයෙන් විපස්සනාට ගැනෙනවා සමුදයාරිතත්තිය. ඒවා ප්‍රතිවේද වෙන්නේ මාර්ග ප්‍රතිලාභයේදී දෙතෙනින් භාවනාවේදී අවස්ථාව කොහොමද ප්‍රතිපදා දැරි ඉලක්කය සාධාරණය මේ විද්‍යාවේ සමගිය දෙවි පස්නා නම් ගන්න දෙනවා. මේ කියන්නේ කුමක්ද? උත්තර තේරුම කරවත්තා. ආයෙම තෝරේ තමයි දෙත්තේ කියන්නේ. ඒක අපි පරමාර්ථ වශයෙන් ගන්නවා නම් ලෞකික ලෞකික එක්කතු වලයි. එළියෙන ලෝභ කාටිකේ හරි කාටික සමත් එකයි. අපි මේ ස්වરૂපයයි. මෙන්න කර්මාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයට දැනෙන ධර්ම සම්භාරය. සිත් වශයෙන් ලෞකික සිත් වශයෙන් එකක් වේවා. එනිදි සත්‍යයයි. මේ සිත්න යෙදෙන ආයතන කනක් දෙකෙන් ලෝභය අර ඉතිරි කන එකම දුක්ඛාරි සත්‍යයයි. අතීත රෝගය දුක්ඛාරි සත්‍යයයි. ලෝභයෙන් රැකෙන්නේ කම දේ සත්‍යයයි. ඒක නිමාත දුක්ඛේ දුක්ඛේ කියන මක් නිසාද? දැන් ඔතන සැප වේදනා කියන නදහස් වේදනා කියන ඒවා කියයි මේ දිත්තේ කියන්නේ. දිත්තේ කියන එක බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාන දෝලන ජාතික දුක්ඛා ජලාක දුක්ඛා වශයෙන් නම් වශයෙන් ප්‍රශ්නක් දෙදැක්වා. මේ ප්‍රශ්නත්වයෙන් දක්වන්නේ කොහොමද? තම නාමයක රූපයක හත ගැනීම ජාතිය. තම නාමයක රූපයක සිහිවත් විරාපත් වෙන කරාව. තම නාමයක රූපයක දිවියාම මරණය. ඔබ ජාති ජරා මරණ අතරත ඥානය තමයි හේතු වෙන්නේ. අනිදේ මෙහෙම දිනේ. කායික දුක, මානසික දුක නැතේ. ආධ්‍යාත්ම සංකාමි බලන උපයාසය. මේ පුද්ගලයන්ගෙන් වෙන්නේ අපේ පුද්ගලයන් අපේ ග්‍රාමයන් එකතු වෙන්නේ. අනිත් කල දෙයක් තිබෙන්නේ නොවේද? අපේ තේමානම් සංකේතාදාන කර්මෙන් පරිහරණය. මේ කියන්නේ දුක්ඛය ඇතුළත බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අපේ දුක්ඛය කියන්නේ මොකක්ද? මේක නිර්වාචන වශයෙන් හඳුන්වනවා දුක්ඛං කියන පදය හඳුනා ගන්න. මේකේ උපකාරයයි අනුකූල නාම පදය දෙක කියලා දුක්ඛං කියන පදය හඳුනන. මේකේ උපකාරයෙන් කියන්නේ අනිත්‍යද දුක්ඛම අනාකාරය ඒවාම සැප නිින්දිකාදාසක් ගන්නයි දුක්ඛ පරිදේ ගන්නේ. අහිංසේන මරක්තරාල කායන බින්දුව මෙහිදී වෙන්නේ අවකාශයේ හිස්තන. කිසිවක් නැති හිස්තන. කුසලයේ සංග වෙනකොට මහාප්‍රාණ කායන්නේ දුක් වෙනවා. දුක් වෙනකොට අල්ප අල්පයන් සිතෙන් දෙක තියෙන දුක් වෙනදී. අද දුක් කාම දෙක අදින් දෙනවා. ඔතේ නියම තේරුම කුලද්ද නිර්මිත රූපී සූදුලි. අහගෙන නිර්මිත කියන්නේ මේ කියන ලද පංච උපාදානස්කන්ධවල ඒකන ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, ශෝක පරිදේර දුක් දෝමනස් උපායාති අපේ සම්භෝග, හේත රෝග, ඉස්සාවිදාස, සංකේතාදාන සම්පයන්නම සම්පින්දනය කොට ගත්තාම සංකේතාදාන ස්කන්ධය. මේ සංකේතාදාන ස්කන්ධයේ ඒකත් සංකේත දෙහි කළ ගත්තා, වේදනා සංඥා සංකාර විඥාන ගත්තාට මේ දුක් කියන කබේ කියන අර්ථය දෙක තියෙනවා. ඒ කියන්නේ නිමිති කියන්නේ යම් මේ රූපකාගෙන බලුවෝ මේක වර්ණ වශයෙන් දුර්ගන්ධ වේ. වර්ණ වශයෙන්, සකාන වශයෙන්, දුර්ගන්ධ වශයෙන්, දීපිකන් වශයෙන් අනේම එක දෙවිලා වෙන දේවල් වශයෙන් අනිකත් වෙන අතිරිතිදී. අද නිර්විකයේ ඒක කලක් තමයි රූපක් සමී කියන්නේ. අනුලගම ජාත ජනා මරණ ආදී පස්සන බැලින්ද නිර්විකයි. ඒකත් වඩා නිර්විකයි මේ රූපකායේ ස්කන්ධ පහ අනිකා රාගය, දෝෂය, මෝහය, මාන්නය, දිට්ඨිය, උද්දච්චය, විචිකිච්ඡා කියන උද්දච්ච හේම ආදී මේ අනේක ආකාර උපවේද පහළ වෙනවා. අවිද්‍යා, ව්‍යාපාද, භෝග, උපනා, මක්ක, කලාප, ඉස්සා, මච්චරේ, මායා, සාපේ, කම්ම, කාරම්භ, නාම, අසුනාන, මද ප්‍රමාණ කියන උපවේද පහළ වෙනවා. අනේ මාති ඝාතන, පිටි ඝාතන, අරහත් ඝාතන, ලෝරිතු පාදන, සංඝ වේදන, රාගය, දිට්ඨිය, දේතන එවැගේම සංකානන්තරේ කර්ම කාම දසාතුක ලොක්කම සිද්ධ වෙන්නේ සංකාරකන්දේ විකාරනේ ඉනිකාද මිනි විචයි. භාගයෙන් අයාපබ්බය. විචයයන් නිත්‍යම කුමක්ද මේ සංකාරකන්දේ තුළ නිත්‍ය වෙන කාර්යයක් නැහැ. එක්කාලෙකදී ධම්ම දාත පත්තෙන් තමයි හැම වෙලාවෙම පවතින පිටුවක් නිත්‍ය නැති නිසා නිත්‍යතාවයෙන් සිද්ධ වෙනවා. සංවේදී සතියක් කියලා ගන්න දෙයක් නෑ මක්නිකා දුකනියක් කරලා පාසා සිටින නැති වෙන දිලිදිලි යන නාම දේ පරම්පරාවක් ගලින් මෙතන සතියක් වාසනාවක් නැති බැවින් ඒකෙදි කියනවා දුක්ඛය කියලා. විපස්ස භාවයෙන් නැත්නම් සිතට භාවයෙන් හිටියා. මොකද මෙහිලා සත්‍යයේ සිද්දලේ ආත්මයේ මනිත් කියලා ගන්න කිව්වක් නැත්නම් විකි තලෝකේ නැත්නම් තමයි බව දෙන්නේ කියලා. නිසා ඒක කියනවා අර ආත්ම කාර්යය ආත්මත් භාවයෙන් දික්කෝ. සාධේ මුනි අනිත්‍ය බැවින් දුක්ඛ බැවින් අනාත්ම බැවින් මෙමනාපය එනු නැත්නම් ඒක නොබත වෙන ගැටේ ක්‍රියාවක් මෙහි නැති බැවින් නැතිදයි. ඒක මෙන්න මේ ලක්ෂණ අතරින් නිත්‍ය ඉද දුක ආත්ම කියන ප්‍රධාන ධර්ම අතරින් නිත්‍ය මේ පංච උපාදානස්කන්ධයේ ඒකයි. එතකොට මේ පරිදේක එකතු නාම නිරුද්ධ වූ සිද්ධය අර්ථය තමයි දුක්ඛං දුක්ඛං කියලා කියන්නේ. අපිට තියෙන අර්ථ හතරක් දෙන්නේ. සීලන, සංකත, සංකාප, විපරිණාම. සීලන කියන්නේ මේ නාම රූප දෙක නිරතුරුවම ඇති වෙන නැති වෙන පීඩාවකට වෙනවා. උදා දරුවා මාතෘකේ කර්තව්‍යයක් දාසයට තැන් මාත අසම් නමයක් ගහයක් ලෞකිකේ පීඩාව නිලෙන්නේ දෙල එන්නේ දැක්කනිකත් මේ අනේ කෙනෙක් වාගේ පීඩා විඳිනවා. මරණය දක්වාම සිදුවෙන්නේ ස්කන්ධයන්ගෙන් පිළිබාරයි. අසුලකෙනෙක් රස්වලක් වෙනා ගස්වලන් භූමි කාර්යකාරය හැම දෙයකමක් තියෙන්නේ අසුලන නැතින පීඩාව. ඊළඟ කියනවා ඊ වෙන ලක්ෂණ වෙන. අනිතක මේවා නිකන් දෙරි කෙනෙක් නෑවා නෙමෙයි. ඉලෙයාට ගත්ත නෙමෙයි හේතුඵල සම්බන්ධතාවයෙන් අතගත බැරි උත්සන්තකයි. සංකාප ඇති නැති වෙන දෙකෙන් විතරම කයනවා මේවා. විතරම කයන ගලන්නේ සංකාපයි. ඔබේ තරම් ආරක්ෂා කරන්න පිළියම් කළා තව දාසක් ආරක්ෂා නැවි ඉන්දියා ගන්නේ විතර නාමක් ස්වභාවයෙන් යුක්තයි. දෙන්නේ ආර්ථා අතර යනකොටද ඒ තමයි නිින්දෙලෝ දුක්ඛ දුක්ඛාරියක්තිය. අහල සමුදේ සමුදේ කියන වචනේ කරු දෙබල බලන්න ඕනේ. මෙතන දැන් අහගෙන හැටියට කියන්නේ ලෝභ කැසිතේනේ. ලෝභ කැසිතේ තමයි මේ දුක් රාහය ඇති කරන්නේ. ඒකල මූල හේතුව වෙන්නේ. ලෝභ කැසිතය අනාකාරයෙන් අක්ෂිමීරණය කරනවා. මෙතනදී ඉලෙදේ සම්පූර්ණ කලකින පදගමදී නිස්සාරයෙන් නාමයෙන් හඳුන්වනවා. සම් කියන්නේ උපකාරයක්. මේ කියන්නේ උපකාරයක්. මේ කියන්නේ නාම පදයක්. අරහං කියන්නේ සංයුත්තේ සංයෝජන සංගම් ඒවාගේ අර්ථ දෙන දෙන එකතු කිරීමේ අර්ථයක් සංකේත කරගෙන තියෙනවා. මේ කියන්නේ උත්පාද විදිත උත්පන්න ඒවාගේ යමක් පහළ වීම අර්ථය දක්වන්නේ විදිත කර්ය දෙනවා. මේ කියන්නේ හේතුය ප්‍රමාණය නිදාන යක්ෂණ සඳහා ගන්නා පදයක්. මේ පිළිබඳ සංදේශනවා. අනේ ඒ කියන තැනක අල්මාන්නක් ආවේ කියලා. ඒ කම් කියන තැන ඉන්දියානු ආගමනම කම කියනකට කම. කම අය කියන තැනක ගානක් ආවද වෙනවා. කමේ දෙද කියලා පදේ හැදෙනවා. එතකොට කම කියන්නේ හේත එක්කාසු නිලෙන් දුක උපදවන නිදාන. එලකේක කියන්නේ දුක උපදවන නිදාන. අන්නේ කියනවා එක හේතුවක් නෙමෙයි ප්‍රධාන හේතුව ලෝභය ඒක සහයෝගය වෙනවා කියන ධර්මකාරාභය. අපි කලකා බලමු මූල භාවයේදී. මූල භාවයේදී අපි මනස කලියලකදී දෙක කල්කලා. අපි ඒ භාවයේදී විතුවා මම දකින්න නම් මනස ලෝක දෙන්න ඕනේ. එතන ආනන්දෙ විතුවා. ඒක මනස ලෝකයේ ගැන ඉගෙන ගොඩ මනුෂ්‍යාභාවය නාම රූප දෙකක් බව දාගන්නේ නැහැ. අදින්න දෙක සංඝාක දෙකක් බව තුනක් බව දන්නේ නැහැ. විස්කන්න දහ පාතන දහ දාස් දහක් බව දන්නේ නැහැ. විකාර සත්‍ය බව දන්නේ නැහැ. අන්න අවිද්‍යාවක සත්‍යය ඉන්න. ඊළඟට මට මනුෂ්‍ය ලෝක තමයි හොඳ. මනුෂ්‍ය ලෝක කටදායකයි. අන්න කර්ණාරය තියෙනවා. උඹලට මනුෂ්‍ය ලෝකේ මත වෙන. මම ආවා කන්නේ කිසිම දෙයක්. ඒ වගේ සමාස උත්සාහය උදා ගන්නවා. එතකොට දෙපාදානය. ඊළඟට කුසල ක්‍රියාව කරන්න කොටේ චේතනාවක් පහළ වෙනවා. අංග සංස්කාර අවිද්‍යාව මොකද ඇති සංස්කාර පහළ වෙනවා. ඊළඟට ඒ සම්බන්ධව කුසල ක්‍රියාව කරනවා. මුන් අපේ භාවයේ සම්පාදනය වෙනවා. අපි මෙතෙන්දී අනිගාව නොදන්න කෙනා ආදීන ලෝභයේ අනිවිද වගේම ඒ කඩින් ගැනීම බදාන. ඒ තුන හිතේ පහළ වෙනවා. මේ හිතේ කියන්නේ ලෝභ මොහොත පිට. මේ ලෝභ මොහොත පිටේ තියෙනවා ධර්මතා හිත. අනුදාන. අනුමනාද අනුමිත සාධානතාවක හතයි දසීනතාවක නිස්සාරයි. සහතුනයි මෝහ කපිතේ තියෙන මෝහ අනිරික අනුත්පත් උද්ගත හතරයි. හතරයි. ස්වාමීන් වහන්සේ දැනෙන්නේ නිත්‍යයි. ප්‍රධානයි. යාපිතේ නිසා මෙන්න මේ ධර්මක ආර්ථ දෙකේලා තමයි මේ ස්කන්ධ පංචකයේ උඩ ලැබෙන්නේ. අද කාස්කාරයත් එක ලක්ෂ්‍යාව කරන්නේ වෙනුනේ උපනිත් කියන්නේ ඒ ධර්මතා. මොකද අසකන්ද විඤ්ඤාණය පහළ වෙන්නේ නැත්නම් මුක්ත්‍යයේ යැදෙන්නේ අර මුදින් කියන ලෝභය මූලක ඇති එකට එකතු ධර්ම සම්භාවයක් සම්බන්ධ සම්බන්ධයි. අමලයක නිසා අද අවිද්‍යා උපාදාන ආදී වශයෙන් සම්බන්ධ වෙන ඒ ධර්මතා හිත් එකතු වෙලා තමයි මේ ස්කන්ධ සංගතිය සම්බන්ධනය කරන්නේ. එතකොට ඒක නිසා එතන හඳුන්වනවා සමතං ඒ අයතින පද කියන තේරෙන. අන්තයන් එක හා සමාන නැත්නම් එකට සම්බන්ධ වෙන ධර්මතා රාගයේ එකාදී වෙන දුක දෙවියක්. මේක තමයි ඒ අය සමුදේ කියන වචනේ තේරුම දෙතියි. ඊළඟට මේ කියන අර්ථ හතරක්. අනිවාද ආවේන නිදාන සංයෝග පරිදෙය. ආයෙම කියන්නේ මේ නාම රූප ස්කන්ධ නැවත නැවත කාල වෙන්න කුමරයක් කරනවා. මේ සදාකලාපයෙන් කුසල් නීල අකුසල් වල කර්ම අත්කරගන්න ලෝභ වෙනුම් වෙලා. අපි අර දෙයක කතා මේ දෙයක කතා මෙන්න මේ දෙයක් නෑ කියන්නේ ලෝභ කරමින් කමදක් කරනවා. ඒක කර්මයක් දෙන්නේ ආයෝගම නිරාල. නිස්සංග සංකේතයෙන්ක දුක් රාගය අරලින්නට ප්‍රධාන හේතුව දැනින් මේ ත්‍රිස්නාල නිදාන කියන අර්ථය යෙදලා නිදාන. ඒක නිදාන වගේ. ලෝභයන්ට ගන්න නිදානයක් තියෙනවා. ඒ හැමෝම මේක නිදාන වෙනවා. අනුයෝගය. ඉතනවත් නෙවෙයි. දහයෙන් දහයට දහයෙන් දහයට මේ ස්කන්ධ පංචකයෙන් දුක යට වෙනවා ඒකේ සම්බන්ධ කරනවා අවිරණ තේරවා වලින් මරණය වෙනකොටම ජාතියටපත් වෙනවා ජාතිය ජරාවටපත් කරනවා ජරාවෙන් ජාතියටපත් කරනවා ජාතියෙන් මරණයටපත් කරනවා ඒ කොහොම පිටිකරන්නේ අර මූල ධර්මයේ එකට දෙකයි ජාතිය අනුගතෝ ලෝක සංවාදෝ ජරාය අනිකතෝ ලෝක සංවාදෝ යාගින අභිදේතෝ ලෝක සංවාදෝ මරණ අබ්බාහතෝ ලෝක සංවාදෝ මේ දෙකේ සංඥාවේ සංඥාවලම තියෙන්නේ මේ ආපසංකාමී සිදුවෙන අවස්ථා අතර පහදා දෙන දේවා. විස්නාලනිකා ආලවේවා. අපේ ධාතියේ සමපාලේන ජරාවට බාර දෙනවා. ජරාවෙන් අවුරුදු ගණනාවක් තිස්සේ දිරවලා දිරවලා දිරවලා ව්‍යාධියට බාර දෙනවා. යාළුවේ කල්ලා දෙවිලා එහෙම හැම පැත්තෙම වේදනා කරලා මරණයට බාර දෙනවා. මරණය යනවා ජාතියට බාර දෙනවා. මේ පරම්පරාව තමයි සංකාර තුල ආවේ. ඉදදීමෙන් ජරාවට, ජරාවෙන් ව්‍යාධියට, ව්‍යාධියෙන් මරණයට, මරණයෙන් යාතියට කායනත් ඒ විදිය දිලට යනවා. අන්තාවෙන් ඉතිද කරන්නේ මේ සංයෝග අර්ථය ඇති කුණාරවත් ලෝක සමුදේ සත්‍යයයි. ඊළඟට කල්දේක. කල්දේක කියන්නේ මේ කියන ලෝභය කියලා හාතනවා. ඒ කියන්නේ ගම් වීමට බාධා කරනවා. සීලම් වෙන්න බාධා කරනවා. මහාන වෙන්න බාධා කරනවා. මෛත්‍රී වදන්න බාධා කරනවා. ඉන්කම් කරන්න බාධා කරනවා. ධ්‍යාන වදන්න බාධා කරනවා. අභිඥාව ගන්න බාධා කරනවා. මාර්ග කාල ගන්න බාධා කරනවා. මේ ලෝකයේ ඇතුළේ තියාගන්නයි ලෝකයට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒක තමයි අනුභෝධ කියන අර්ථය. මොකද මේනේ ආයෝන නිදාන සංයෝග පරිලෝක කියන අහත අතර විස්ස ලෝභය සමග ආදිත්‍යය. ඒ මොනෝදී අර මුලින් සඳහන් කළ සමාධි ආලෝකයේ ආධ්‍යාත්මික සංකාමයේ කියන නාම රූප නිමිති දකිනකොට එක එකක් පාසා මේක දුක්ඛය මේක සමුදය මේක නිරෝධය මේක මාර්ගය කියලා එකක් එකක් ගන්න යෝගාවතර ආදෝර කර ගන්නවා. අපි මෙදුණක් වශයෙන් ගන්නේ දැන් අපි චක්ක ප්‍රසාදලේ අක්ඛ ප්‍රකාරයේ විස්තරකත්වයයි. අක්ඛ ප්‍රකාරය කියන්නේ ප්‍රකාර රූපේ ඒ ප්‍රකාර රූපේ පිළිවදාගෙන තියෙන රූප ඔක්කොම 54ක්. සසම්භාන කප්පු කියන්නේ ගෝල මිතුල රූප 54ක් තියෙනවා. මේ රූප 54ම අද කියන විස්තරකති බංග අවස්ථාවන්ගෙන් නිතර නිතර පෙළෙනවා. අන්න තීරණ ආරකය. එනගින් සංකත වෙනවා. ඒක සකස් වෙනවා කර්ම සිත් හේතු ආහාර කියන මේවෙන් සකස් වෙනවා. එවාගෙම සංකාප නිතරම ඇහැට දැරිල්ලක් එනවා ඒ කියන්නේ මුලා ඒ දීපයන්ගේ දිවිඥාන නිසා ඉතිරෙන නැති නිසා නිතර සංකාපනයක් තියෙනවා. නිතර යාම. ඒ රූප නිතරම නිතරම දිවිමිදී දිවිඥාන. සංකාප හතර ආબોධ කරගන්නවා. සංකාප ආબોධ කරගන්නකොට එන්නේ අත්‍යත්කාරයේ දුක්ඛාරී සත්‍යය කියලා අවබෝධ කරගත්තා. මේ අත්‍යත්කාරයේ නිකන් ලැබෙනා නෙමෙයි. හේම භාවයේ මනම උපදවන්න කර්ම දැක්කදන්නේ මේ ක්‍රියාවේ ත්‍රිත්‍යාව තමයි හේම භාව ත්‍රිත්‍යාව. ඒක ආයුධ නිදාන සංයෝග පරිබෝධාක යුක්ත උදලි ඒ තම මේ සත්‍යය කියලා අවබෝධ කරගන්න. ඊළඟට මේ අත්‍යත්කාරයේ පිළිබඳව කන්න රාගය, කන්න අදිතුමාන මේවා ගාහණය කරගන්න ලැබෙනා නම් එළෙක නිවානට ආත්මනිරෝධපත්ති. යෝනිපත්ති ආමෝදය එන්නේ මේ සම්බන්ධව සම්මාදිට්ඨියාගේ මාර්ගාංගල පිටේනෙලි. ඒ මාර්ගයට කරගන්න. ඊළඟ නිරෝධපත්ති සම්බන්ධව කියන්නේ නිරෝධපත්ති කියන්නේ නිවාන ධාතුව නම. නිර්වාණ ධාතුව කියන්නේ අසංගත ධාතුව. ඒ නිර්වාණයට නිරෝධ කියන වචනේ නිර්වාණ වචනේ හඳුන්වන්නේ මෙහෙමයි. මේ කියන්නේ උපකාරකයේ රෝධ කියන්නේ ලා පදයෙන් එකතු වෙලා නිරෝධ කියන පදේ ඇදෙනවා. මේ කියන එකතරකින් කියන්නේ නැත කියන අර්ථයයි. යකි බව අභාව අර්ථය මේ කියන එකතරකින් කියන්නේ. අමොම කියන්නේ කාරකයකට නම. කාරකය කියන්නේ බන්ධනාගාරය. කාරකය කියන්නේ බන්ධනාගාරය. මේ තුන් ලෝක ධාතුවේ බන්ධනාගාරයක් වශයෙන් හඳුන්වනවා. මොකද මේ මේ ආත්මයන් කියන වැක්තර ගන්න කුසල අකුසල කර්මයන්ගේ අනුගම් තමයි මේ ලෝකෙ නිදී. මනෝමය හිතියක් අඳුරගෙන දෙනවා සම්මාන ඵල විපාකෙන් දීලා තියෙනවා. සතර ආකාරයේ අපිබලාමයන්ගේ ඵල විපාකයෙන් දඬුවම් දෙනවා. යමලෝක දෙයක් යමලෝ අනිත්‍ය ස්වභාවයෙන් බැවින් දඬුවම් දෙනවා. අමලෝක දෙයක් ඒ අනිත්‍ය ස්වභාවයෙන් බැවින් දඬුවම් දෙනවා. ඒකවල ජාති ජරා මරණයන්ට ඔය හැදේ කෙලෙස සාධාරණවපත් වෙනවා. මේක නිසා ලෝක ධාතුවේ තියෙන ගංගනාගාරයක්. මේකෙන් අතිමිදීමට පුළුවන් කමක් නැහැ. එතකොට කාර්යය තියෙන බන්ධනාගාරේ යම් දැනක නැහැ. ඒ නැති බව තමයි මේ ප්‍රෝධින්න මේ පදේ හඳුන්වන්නේ. එනම් අර නාම රූප ස්කන්ධ මේ පිටවත්ම නිර්වාණ ධාතුවට සම්බන්ධ නැති නිසා ඒ කියන්නේ කාර්යක කියන බන්ධනාගාරයේ දුකක් නැති නිසා නිර්වාණයට නිරෝධය කියලා හඳුන්වනවා. ඉතින් නිර්වාණ කියන වචනයක් තවත් හඳුන්වනවා. නිර්වාණ කියන වචනේ තේරුම් දෙකක් අට කතාවල වෙන් කරනවා. එකක් තමයි නිර්දිත්‍ය ආර්ථය. නිර්දිත්‍ය ආර්ථය නියම බව. එතකොට මහා දිනකින් ගලිගලිනේ ලෝක සංකාම ලෝක සත්‍ය ජීවත් වෙන්නේ. එතකොට මහා දින නියමතනේ නිර්දිත්‍ය ආර්ථය නිබ්බාන. අපි එක තේරුණා. අනිත් කාරණේ තවත් විදිහට තේරුණා කියනවා. මහාභවං ඉමනතෝ සංසිද්ධනතෝ වාලං නිතිපන්හා ගාමින් ගාමයේ ගොතන බැරි මහාන බැරි එවැන්නම ගැටෙන බැවින් සංඥාවට වාන කියලා. ආය වාන සංඛාතාය සංඥාය නිස්සද්දස්සා නිබ්බානන්ත වෙති. ඒ වාන සංඛාත කෘෂ්ණාවෙන් නික්මුණු කර බැවින් නිබ්බාන වේවා. එතනදී කෘෂ්ණාට අරමුණු නොවන කෙනෙකුයි. කෘෂ්ණාට අරමුණු වෙන්නේ නැහැ නිර්වාණය. ඒක නිසා කෘෂ්ණාට මේ ලෝක ධාතුන් ගැටි කියන්නම අරමුණු වෙනවා. අන්න නිර්වාණයත් ලෝකෝත්තර සිතක ඇති ධර්මයක් කුණා කර්මණය නෙමෙයි. නිසා කුණාගේ කර්මණය නොවන, කුණාවක යටත් නොවන, කුණාවක ගොදුරු නොවන ඒ කාන්ත ස්වභාවයට කියනවා නිබ්බාන කියලා. එතන නිවාන කියන පද දෙකයි සංයෝගා සමාන වෙලා තියෙන්නේ. අදිටන උපකාර දෙන්නේ නැති කියන ආකාරයෙන් දෙන දෙනවා. වාන කියන මේක අර කුණාට නමක් දෙලානේ ඒ නිවාන කියන දැන වයන් වල හොර ගැන දෙන්න කරනවා විස්තර කරනවා. එකතන දෙක ආලාන දෙකට මහන්නක් බාහ දෙකක් ආදේශ වෙනවා. ඒ නිබ්බාන කියන පදේ හැදෙනවා. ඒ නිබ්බාන කියන පදේ තේරුම අර වගේම නිර්වාණ ධාතුවේ වෙන ලක්ෂණ හතරක්. නිස්කරණ විනයට අසංගත අමතු වෙන මෙයාත් හතරයි. නිස්කරණ කියන්නේ මේ කියන අනුකෝපාදානස්කන්ධ සංඛ්‍යාත සංස්කාරයන්ගෙන් නිදෙන කරයි. නිස්කරණ විවේක කියන්නේ මේ උත්පාදක ධර්ම කියන ස්වභාවයක දුක්ඛ ප්‍රත්‍යයෙන් සම්පූර්ණයෙන් තොර බවයි. විවේක. අසංගත කියන්නේ ඉතන හේතු ප්‍රත්‍යයෙන් අර නොදන්නා වූ කාන්ද ස්වභාවය දරයි අසංගත. අමත කියන්නේ ජරා මරණයක් නැති නිසා අමතයි. මෙන්න මේ අර්ථ අතරින් නිරෝධ සත්‍යය ඇදෙනවා. එතන මාර්ග සත්‍යය මාර්ග සත්‍යය කියන්නේ මග්ග උපසපදා. මග්ගේ කියන්නේ මාර්ගයේ දෙන ප්‍රතිපදාව කියලා පිළිපැදීම. මේ පිළිපැදීම වශයෙන් ධර්මතා ආකාර පහළ වෙනවා. සම්මා දිට්ඨි ප්‍රඥාව. සම්මා සංකල්පය එකල විකාරකය. සම්මා වාචා වචින් දෙලතිය. සම්මා කම්මන්ත ආය දෙලතිය. සම්මා ආදීන ඉස්හාදීන දෙලතිය. ඊළඟ සම්මා ආයාම සතරාකාර විදියේ. සම්මා සතිය ප්‍රතිපත්තාන වශයෙන් සිල්ය සම්මා සමාධිය කුසල චිත්තේ විවේකාග්‍රතාව මේ ධර්මතා අටක තේනවා මාර්ග තේනවා මේවාට මාර්ග කියන්නේ මාර්ග ප්‍රත්‍ය ප්‍රතිපදින්ද කරලා මාර්ගයේ කියන ක්‍රියාවලියක් මේ අපෙන් තේරෙනවා ඒකත් මාර්ගය කියන්නේ එතන අහමෝල අපිට තේරෙනවා අහමෝල කොහෙටද පහළවන්නේ සුගතියේ නිවනට මගමලවන් නදනාතුරු මේ මාර්ගාංග මේ මාර්ගාංග ධර්ම සංකාමයේ සුගතියේ පමුණුවා එසේද මම නෝදවා. ඒක නිසා සුගතියට පැමිණීමේ මාර්ගයෙන් ලෞකික මාර්ගයේ මාර්ග නමින් හඳුන්වනවා. ලෝකෝත්තර මාර්ගයේ වශයෙන් සතර මාර්ග කිත්ති මේ මාර්ගාංග දෙදෙනවා. මාර්ගාංග සතරේ නිවනතේ සංකාමයේ සමුදේනවා. ඊවානගතවාදෝදයේ සමුදේනවා මේ මාර්ගාංග අත. එනිසා අරගෙන මාර්ගස්ත්‍ය ධර්ම කියලා. අකිලකත්‍ය මාර්ගස්ත්‍ය හතර අකිලකත්‍ය මාර්ගස්ත්‍ය කුසල ප්‍රත්‍ය අතර අකුසල ප්‍රත්‍ය අතර 12ක් තියෙනවා. ඒ මෙතන කුසල ප්‍රත්‍ය මාර්ග ප්‍රතිධර්ම අපතනයි මාර්ගාලකණෙන් හැදෙන්නේ. මේ තියෙනවා ලක්ෂණ හතරක්. අට හතරක් තියෙනවා මොනවද? නිවාම හේතු දස්සන අනිකටි කියන යාත්ත හතරයි. ඊළඟ කියන්නේ මේ මාර්ගාංග එක කියලා නම් පිළිගන්නේ වෙලා ඒකාත්මික වෙලා ඒ අවබෝධය නිවන පිටම නේනවා. මේක සමගාමී කියන තේරුමයි නියාම කියන වරදෙන් අර්ථයෙන් ඇදෙන්නේ. නියාම හේතුව භාවයෙන් කවදාකවත් නිමිතවත් ඉඳුවා වූ නිමිත ලක්ෂණ අනිමිත ලක්ෂණ අක්කමිත ලක්ෂණ කියන ලක්ෂණත්‍රයෙන් යුක්ත වූ කාන්ත ස්වභාවන නිර්වාණ ධාතුව ආબોධ කර ගැනීමට හේතුවක් වෙනවා. ඒක හේතු අර්ථයෙන් නිමිත නම් ඇදෙනවා. ඊළඟට ලක්ෂණ කියන්නේ අභාසා කිහිම කිරියක් උදපුවාලේ නිර්වාණ ධාතුව දැක ගන්නවා. ඉතින් දක්ෂනාර්ථයයි. ඒවා නෙමෙයි අහිතක කියන්නේ මෙතෙක් කාල ඉස්කන්ධයේ ගොඩකට යට වෙලා. ඉස්කන්ධයන්ගෙන් පීඩා වෙලා නාම රූපයන්ගෙන් පීඩා වෙන හැටි සංකාමයේ ඒ නිමයේ අභිධානය කරලා උපස්ම තැනකටපත් වෙන තමයි අධිපතියක් වෙන අභිධානය. මෙන්න මේ ආකාර හතර ඇතුළේ මේ මාර්ගයේ මාර්ග සත්‍ය හැටියට හඳුන්වනවා. දුක්ඛ tattve කයිති සමුදය tattve කයිති දුක්ඛාගේ පරිහක ධර්ම සියල්ලම එකක් එකක් ගන්න අර හේතුඵල සම්බන්ධතාවයෙන් ලක්ෂණ වලට ප්‍රතිපත්තාන පදස්ථාන වලින් ආභෝධ කරගෙන පිළික් නිදාරගෙන. විරෝධ tattveය මාර්ග tattveය දුක්ඛ පිළික් නිදාරවන්නේ නැතිව ආභෝධ කර ගැනීම වශයෙන් ඒකං සංකං ඒකං කන්නිකං ආදී වශයෙන් ඒකාන්තයි ප්‍රණීතයි යුක්තයි කාන්තයි මනාතයි කියලා තත්ත්වය මෙහි කරනවා. එහෙනම් මේදී මේ මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ අත්කාරිකත්ව පිළිබඳව පද 12ක් සඳහන් වෙනවා. අනුගාමිකත්ව පිළිබඳව පද 8ක් සඳහන් වෙනවා. විරෝධාරිකත්ව පිළිබඳව පද 7ක් සඳහන් වෙනවා. මාර්ගාංගත්ව පිළිබඳව අනිදේතන මාර්ගාංග අටයි කල්තරව දැක්වෙනවා. මොකද මේදී මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ආභෝධයයි ආනාපානසතිය පටන් දිගටම දිගටම ආවා. ආනාපානසතිය වැඩිවත් චතුරාර්ය සත්‍ය ධාරය වෙනවා. ක්‍රියාපතන අනුස්ථානය චතුරාර්ය සත්‍ය ධාරය වෙනවා. අභිනව ප්‍රතිසංකල්පයන් චතුරාර්ය සත්‍ය ධාරය වෙනවා. එනම් ප්‍රතිතුල අනුස්ථානය චතුරාර්ය සත්‍ය ධාරය වෙනවා. ආත්මනිකාරය චතුරාර්ය සත්‍ය ධාරය වෙනවා. අභිනව නව සීලකයක් චතුරාර්ය සත්‍ය ධාරය වෙනවා. වේදනාවක් වේදනානුපස්සනාවක් චතුරාර්ය ධාරවනවා චිත්තානුපස්සනාවක් චතුරාර්ය ධාරවනවා නීවරණ විපස්සනාවක් චතුරාර්ය සත්‍ය ධාරවනවා ස්කන්ධ විපස්සනාවක් චතුරාර්ය සත්‍ය ධාරවනවා ස්වාමීන් ආයතන විපස්සනාවක් චතුරාර්ය සත්‍ය ධාරවනවා බුද්ධං විපස්සනාවක් චතුරාර්ය සත්‍ය ධාරවනවා මෙන්නේ භාවනාවේ නිමාව චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම නිසා ඒ සංකාර තුළ පැවිදි 1500ක් වමන එළ මල සියල්ලම තේරිලා පිරිසිදු වෙලා අරිහත් මාර්ග ප්‍රතිලාභයෙන් අත්‍යන්ත කාන්ත ජවෝ නිවාන ගාථ කරුණාකාරී සාක්ෂාත් කරගත් අයදා. අදවත්නම් වහන්සේ විලා සමත විචිකංගාවාසේ රහත් ඵලයේ දීතුමින් දේශනා කරමින් මේ මහා කටිපස්සාන සූත්‍රාන්ත දේශනාව ආනිසංස පෙළ අගත පහදා දී දීවා. නිර්මාණිකත්ව හතක් දේශනා කළා ආශ්‍රයයේ විසිද්ධියට ඒකාන මාර්ගයක්. හේතේ පරිදේරේ ඉක්මවාන් ඒකාන මාර්ගයක්. අනිත්‍ය දේනනාගේ ජීවන් කරන්නේ ඒකාන මාර්ගයක්. ආනි මාර්ගක දාගන්න ඒකාන මාර්ගයක්. අහංක නිර්වාණ ධාතේ සාක්ෂාත් කරගන්න ඒකාන මාර්ගයක් අපතත්තාන සතර කියලා මුලින්ම ආස්ථානිකන්තේ අත්පාදා දුන්නා. ඊළඟට මේ තවත් හිතේ කාමිකයන් දෙකක් වේදනා ලබන වේදනා කරනවා දෝනිකෝ සුදුත් දෙවෙනි ඒකත්තාරෝ සතිපත්තාරෝ ඒවම් භාවයේ සත්‍යවත්තානේ සත්‍ය දින්නම් කලාමං අන්නතරං කලං ආකිතං දිත්තේ ධම්මේ අඤ්ඤා සතුආකාරිතේ අනාගාමික ධාමිනි මා වේදනා කළ තීරෙලි අනාපානිකතිය සිටේ මේ කෙනේ සතිපත්තාන භාවනාව යම් කෙනෙක් අවුරුදු 4ක් අනුපිළිවෙලින් නිවැරදිව වැඩුවා නම් මේ ජීවිතේ මාර්ගාර්ථය සාක්ෂාත් වෙනවා. එබැවින් අනාගාමී භාවපත් වෙනවා. අභ්‍යාපත් මේ සමාකාරදු හයකේ. අභ්‍ය පහකේ, අභ්‍ය හතරකේ, අභ්‍ය තුනකේ, අභ්‍ය දෙකකේ, එක් ආවුද්දකේ, අස්මාතේකේ, ධර්මාතේකේ, අස්මාතේකේ, කාරණාතේකේ, ඉන්නාතේකේ, ජමාතේකේ, සමාතේකේ. අස්මාතේකේ, අභ්‍යාපතේ නමුත් මේ සතිපට්ඨාන භාවනාව හරියට ලැබුවා නම් අහත සංකාලයේදී අවශ්‍ය බෝධිපාක් ධර්ම මණ්ඩලයේ දිනු කරගෙන හිටියානම් අතෙන්ද අනිත්‍ය සාක්ෂාත් වෙනවා මේකේනම් අනාගාමී මාර්ගයට හැදෙනවා මේකේ මධ්‍යම ප්‍රඥාවන්තයාගේ වශයෙන් අනිත්‍යන ප්‍රඥාව ඇති කෙනෙකුට නම් දවස් 7ක් යන්නේ නැහැ සමාධි ඉලේ ගතන ගත්තා හැමදාම අභිදෙනවා අමිලයක කරගත්තා පසුබිම විදේලක කවිදල. අමිලරමන ඒකන ප්‍රඥා වංශයාට මේ කටපත්තාන භාවනාව අනිතර අධිගමනාදා දෙනට සමර්ථ වෙනවා. අපේ නමුත් සරුවක් කරනවා අපේ දේශනා කරනවා මේ කටපත්තාන භාවනාව සක්කානං විකෘතියා ලෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථගමාවේ ඥානක් අධිගුණාය නිබ්බානක සතිදෙවියාය අධිගන්සක්කාරය සතිපස්ථානාති ඥානං ගොත්තං උදේකම් පදිච්චෙත්තං කියලා දේශනාව වෙන කරන්නේ වෙනවා. ආමෙනි සත්‍යන්නේ කාය විසුද්ධිය පිළිබඳ අම්ල පරිදේ විඥානයන් පිළිබඳ දුක්ඛ දෝමනයන් ගෙවම් කරන පිළිබඳ ආරි මාර්ගයේ දත ගැනීම පිළිබඳ කුමාන ධාතුව සාක්ෂාත් කරගන්නේ පිළිසක් ඒකාන මාර්ගයක් වෙනවා සතිපට්ඨාන සතරිතේ ළමායිතුන් ගමන් වේදනා කරන ලබන මෙන්න මේ ආකාරණික අර්ථය පිළිසයි කියලා දේශනා කළා. උනත් නින්දකන වෙලියා ධර්මයන් ධර්මනාමයේ සීක ගාමනස්ථානම් වික්ඛූණං අනුපාදාය ආපන හේතුකාන විනිත්තු විනිත්තු මේ දේශනාව මේ මහා සතිපට්ඨාන සූත්‍රාංග දේශනාව දේශනාකත මුනිවරයාණන්ගේ විග්‍රහක දුක්ඛේ මහාසේලාගේ සංකාම තුළ ධ්‍යාන සමාධි සමාපatti පිළිවෙලින් වේලා මේ පිළිපියාගාන නාමයේ සතර මඟ සතර ඵල පිළිවෙලින් අනුකරවක් හේතුන් සකලක් හේතුන් ප්‍රහාණය කර ගනිමු එකම අභිලාෂයෙන් අමා මහ නිපාතාත්මලා. ධම්මේ දේශනා සම්බන්ධව ඊට වඩා කාලයක් අපි ගන්නේ නැහැ. ඉන්නතුන්ද ගොඩාක් කටයුතුවල තියෙනවා. මම හිතනවා ප්‍රතිප්‍රාණාන සත්‍යයම ආරම්භය විදිහට පැවැත්වෙනවා. ඊළඟට දෙකී හැඳින්වීමක් කරනවා. සකනවාපි ගති කරන්නේ කාමලුවේ. ස්වප්නමාලයේ සෛත්‍ය රාජන් වහන්සේ ආදීක ගත කරන කාමලුව මෙතන දාස නිදාන මොහොතේදී පිළියෙත් ප්‍රාඥාවෙන් දෙවියන් මිනිසයන් ඉරියන් පැවිද්දන් අතරට දෙලෙස් හේතුවක් වෙන ආශ්‍රේ කිසිඥානා ලාභී ලාභයක් දෙපත් වේදිකෙන්නේ. මේ තුන්කල් ඒකාවේ ඉඳිනදලා ආත්මකමේ වශයෙන් බැලුවොත් සියලක් සියලක් පමණ දැන කබ්දාහක් ඒ කබ්දාහක් වෙන අල්ලාහ් දෙපත් වෙලා තියෙනවා කියලා දිනුවක් කරගෙන මෙතන හම්බෙන්නවා. නිසා මේ ජය දිනුවක් වෙන ශ්‍රී ලංකාවේ අනුත්තර කුණියක් හේතුයක් වෙන ගාධිනියක් වෙන ස්වර්ණමාලී චෛත්‍රාජයන් වහන්සේ අධියට දෙමියන තෑන විලාම අදනේ පූජනීය සත්‍යෝ බුදුකාර පඬිතු ස්වාමීන් වහන්සේ ආරම්භ කළ මහා ප්‍රතිපත්තාන දේශනාව අනුව අමතනාවේ නිවන් මාර්ග ආලෝකමත් කර ගන්නට මේ ගාධිනියේ තනමිතුවා කියලා අපි ආරාධනා කරනවා. එවාගේ මේ ගාධිනියේදී මානක රාජයකට ලෝකුරා බුදු හිතින්ගේ සම්මාත්‍ය වින්ද පරිවර්තනයන් වහන්සේදී ඒ අතදිත වූ අනුවක්තාඥානයේ සමන්ත බුද්ධ ඥාන බුද්ධ පිළියන්ට අපේ নমස්කාරය දෙවිලා ඒ පරිවර්තන වාසේ ඍතු සුවිසුද්ධ වූ ස්වාසුලාස ධර්මස්කන්ධ රත්නයේ අපේ নমස්කාරය දෙවිලා ඒ ධර්මයේ කනුව පිළිවෙත් මඟ අමංගත මඟඵල නිවන් ආවෝද කළ අත්කාරික කෙල මහාසංඝරත්නය අත්කාරේ නමස්කාරය වේවා. ඒ කුදරෙන් කුදේ සමාවරතර සමාව ලැබේලා අපකත් ඒ සතර මඟ ඵල පිළිවෙලින් සම්බුද්ධ නිර්වාණ ආબોධය සඳහා ප්‍රතිපත්තාන සූත්‍රාන්ත දේශනා පිහිට වේවා කියලා ප්‍රාර්ථනා සබා ගන්නවා. ඉතින් මේ ලක්පත් කරගත් කුසල සම්භාර ධර්මයේ නාලාලයක් සම්බුදු සරණල පූජාතුන් ලංකාදීන ධර්මයේ පළවෙනි ඥාන අධිඥා මාර්ගකාලාදීන් පහළවේ බුදුසසුන ඒකාලෝක බබලියන තේසේ ආකාර ගෞරවයෙන් දාපනා කරනවා. එවන්ගෙන ආපන භාරකාරී සංඝ පිටරේ මහත්මයා ප්‍රධාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේට අමුදයන් ආරක්ෂා කරමින් සීල සමාධි ප්‍රඥා ගුණ වඩමින් ඥාන අධිඥා මාර්ගඵල උපදවන සදාම් ආලෝකයේ ලොවට හේතුවාදී වෙන සඳහා ආශිර්වාද කරගන්න මේ කුසලයේද ආශිර්වාද පූජාවක් වේවා කියලා ගෞරව කරනවා. නම්ම භාවත්වාක්ෂණා කියදුරවර බන්ධ මිත්‍රාදීන්ට මේ කුසලයේ මේ සුබදි සම්පත් දෙලවර ආඥාම අනුවන්තුවක් වේවා. ධම්මාවේ චෛත්‍රාජන් වහන්සේට අභිග්‍රහිත වූ කාපනාලක්කත ලෝකපාල කාත්මාලක්ක රූපේ ඉක්කදේශා මඟින් මේ කුසලයේ අනුමෝදන්ව නාමාලයක් සම්බුද්ධ කරගෙන පූජාව තුලස්ථානයක ධර්මයේ කලලේ යුද සාසනික බෞද්ධ ජනතාව තේම භූමියක් ධර්මාධිපතියක් ධර්ම රාජ්‍යයක් ජය භූමියක් විජේ භූමියක් බුද්ධ භූමියක් උතුම් භූමියක් තීර්ථක භූමියක් බලතා ඉන්න භූමියක් කාරුණිකා භූමියක් ධර්ම භූමියක් අධේ භූමියක් දාගත් සමලුවමින් ආරක්ෂා සංවිධාන කලකාමීත්වා පසු භූමියෙන් කාන්ත නිවන්ස ලබත්වා ආශාවෙන් යම් දෙයක් කන්නේ